බොහොම ස්තුතියි මේ අපි හඳුන්නේ මේ දෙවෙනි ප්‍රශ්නේ තමයි ආනාපාන සති භාවනාව දැන් අනුගමනය කරනකොට ඒක දැන් පටන් ගන්නකොට ඒ කියන්නේ නිවැරදි ක්‍රියාපිළිවෙලක් මොකක්ද නිවැරදි පිළිවෙලක් ඇතුළේ මේක පටන් අරගෙන අවම අවම කාලයක් හරි මොකක් හරි මේ සම්බන්ධයෙන් පොඩි උපදේශයක් දෙන්න පුළුවන් අපි හඳුන්නේ ආනාපාන සතිය අපි ඉස්සල්ලා තේරුම් ගන්න ඕන අපි පුහුණු කරන්න යන්නේ සමත භාවනාවක් හැටියටද විපස්සනා භාවනාවක් හැටියට සමත භාවනා කියලා කියන්නේ තමයි හැවදේ මම හිතුවේ සමත භාවනාවක් හැටියට කියන්නේ එතකොට ඒකාග්‍රතාවයයි අපි ප්‍රමුඛ කරගන්නේ දැන් අපි අර ඉස්සල්ලත් කතා කළේ අපි අපි මොන පැත්තටද මේක යන්නේ කියලා අපි අරමුණ වැදගත් වෙනවා කියලා. එතකොට සමත භාවනාවක් හැටියට කරනවා නම් එතකොට ඒකාග්‍රතාවය. ඒකාග්‍රතාවයක් ඇති වෙන හැටියට මේ අපි ආනාපාන සතිය පුහුණු කරනවා නම් එක තැනක ආස්වාස ප්‍රස්වාස ස්පර්ශ වෙන ආකාරය තමයි අපි හඳුනා ගන්නට නැවත නැවත සිහි කරන්න උත්සාහ කරන්නේ. ඒතකොට ඒක තන කියන එක ආචාර්යවරු කියනවා නාසිකාග්‍රේ හරි එහෙම නැත්නම් තොලඟ හරි දෙපළම නෙවෙයි කොතන හරි Tamanට දැනෙන එක තැනක. ඒක තන අරමුණු කරගෙන එතන වායුව හැපෙන විදිහ පමණක් යලි යලි යලි යලි සිහි කරන්න උත්සාහ කරනවා. එතකොට එහි පමණයි සතිය පිහිටවන්නේ. එතකොට වෙනත් අරමුණකට යනවා නම් ඉක්මනින් ඒ වෙනත් අරමුණකයි ඉන්නේ කියලා දැනුණු සැනින්ම ආපහු අර මුල් අරමුණට ගන්න. එතකොට මේ වෙනත් අරමුණට ගියේ ඇයිද මොකක් නිසාද කොහොමද ඒවා එච්චර හොය හොයා ඉන්නට යන්න. ඒක දැනිච්ච ගමන් ඉක්මනට ඒකෙන් මනස අයින් කරලා අර අදාළ මූලික කර්මස්ථානේ පිහිටුවා ගන්න. ඉතින් මේක නැවත නැවත නැවත නැති. ඒකට කොච්චර කාලයක් පුහුණු කරන්නද ඕන කියලා නියමයක් නැහැ. Tamanට පුළුවන් විනාඩි 10 නම් 15 නම් පැය භාගය නම් පැය නම් පැය දෙක නම් කොහොම ඉතින් Tamanට කාලය වෙන් කරගන්න පුළුවන් විදිහට වැඩි කරන්න පුළුවන්. හැබැයි අපිට එකපාරට ලොකු වෙලාවකින් පටන් ගන්නවට වඩා පොඩි වෙලාවකින් පටන් ගන්න එක අපිට පුහුණුව සඳහා ප්‍රායෝගිකයි. ඒ වගේම අපි හිතමු විනාඩි 10ක් අපි මේක කරනවා කියලා පටන් ගත්තත් විනාඩි 10ම අපිට නාසිකාග්‍රේ වායු ධාරාව ගැටෙන විදිහ දිහා බලාගෙන ඉන්න බෑ මූලික අවස්ථාවක. එතකොට අපි වෑයම් කරන්න ඕනේ. ඒක තප්පර 10ක් හරි මම මේක හරියට කරනවා. එක විනාඩියක් හරි මම මේ වැඩේ හරියට කරනවා. අන්න එහෙම සිතට ධෛර්ය ගනිමින් නැවත නැවත උත්සාහ කරනවා. එහෙම උත්සාහ කරමින් මේ සිහිය කියන්නේ මොකක්ද කියලා හඳුනගන්න. ආස්වාස ප්‍රස්වාසයේ අපිට ඉතින් ප්‍රශ්නයක් නේ. ඒක කොහොමද දැනන්නේ? එහි සිහිය පිහිටවා ගන්නවා කියන්නේ මොකක්ද? ඒ සිහිය පිහිටවා ගන්න බැරි වුණාම තමයි වෙන වෙන අරමුණු වලට යන්නේ. එතකොට අපි අරනවා දැන් ඒ සිහිය දැන් තව ප්‍රායෝගික ප්‍රශ්නයක් තමයි දැන් ආස්වාස ප්‍රස්වාසයත් එයා හරියට ඩිටෙක්ට් කරගන්නවා. කියන්නේ මුරකාරයේ හරියට යන එනවද කියලා බලනවා වගේ. හැබැයි අර ඒ කාලේ අතුරුතර තියෙන අර රෙස්ට් ටයිම් එකේ වගේදී ඉමීඩියට්ලි මේ හිත ආයි ගිහිල්ලා ආයිත් ඇවිල්ලා මේක අපේ ප්‍රශ්වාසෙත් අල්ල ගන්නවා. දැන් අන්න ඒ නිසා තමයි අපි ඒකාග්‍රතාවය දියුණු කරන්නේ. ඒ ඒකාග්‍රතාවය නැති බව, සිහිය අඩු බවේ ලක්ෂණ තමයි වෙන වෙන අරමුණු වලට ගිහිල්ලා ආයෙ මෙතනට එනවා කියන්නේ. ඉතින් දැන් අපි මේ ප්‍රශ්නේ විසඳන්න තමයි මේක යලි යලි අභ්‍යාස කරන්නේ. දැන් උදාහරණයක් හැටියට අපි කම්බියක් උඩ හරි කඹයක් උඩ හරි ඇවිදින්න පුරුදු වෙනවනම් අපිට ඒක පටන් ගත්තු ගමන් මේක කරන්න බෑනේ. එක්කෝ මේ පැත්තට වැටෙනවා, එක්කෝ මේ පැත්තට වැටෙනවා. ඉතින් ඔහොම ඔහොම දඟලලා දඟලලා දඟලලා අපි නැවත නැවත උත්සාහ කරනකොට මේ කෙලවරින් නම් එහා කෙලවරට අපිට වැටෙන්න නැතුව යන්න පුළුවන් හැකියාවක් ඇති ඒක තමයි පුහුණුව. එහෙමයි ප්‍රාණදේ බොහොම පිං නැති උලන් සර්ණයි මේ බොහොම පිං. හොඳයි තරම් සර්.